මේ සාකච්ඡා කළේ මේ හිත උනන්දු කරවන හැටි භාවනාවට යොදන්න හිත උනන්දු කරවන හැටි තමයි අපි පහුගිය දේශනාවෙන් සාකච්ඡා කරන්නට යෙදුනේ. අපි එතන ඉඳලා දේශනාව අපි ඉදිරියට පවත්වාගෙන යමු. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කළා අපිට මේ භාවනාවෙන් ආස්වාදයක් ලැබෙන්නේ නැත්තේ ඇයි? මේ භාවනා කරනවා කරනවා ඇයි ආස්වාදයක් ලැබුණ නැත්තේ? ආස්වාදයක් නොලැබුණේ සිත භාවනාමය වශයෙන් වැඩිමින් නැතිව. හිත භාවනාවකින් වැඩෙන්න ඕනේ. එහෙම නැතුව අර මුලින් සඳහන් කරපු විදිහට හිත විසිරෙනවා නම් හිත භාවනාවක් ඔස්සේ වැඩෙන්නේ නැහැ. භාවනාමය වශයෙන් ඉබේම භාවනා ඥානයක් වැඩෙනවා නම් අපේ තෘෂ්ණාව අඩු වෙලා අපිට දැනෙන්නේ පුදුම සෝයක්. ආංගේ සෝය දැනෙන්න පටන් ගන්න නම් හරියටම හිත වැඩෙන්න පටන් ගන්න ඕනේ. ඒ හිත වැඩෙන්න පටන් අරගත්තාම දැනෙන සුවය අපිට දැනෙන්න පටන් ගත්තොත් මේ භාවනාව අතහරින්න හිතෙන්නේ අතහරින්න හිතෙන්නේ නැහැ. නමුත් ඒ සුවය දැනෙන්නේ නැතුව මේක විසිරි විසිරීම යන්න බලපාන්නේ ඇයි? භාවනාවට එහෙම අපිට හිතෙනවා මේ මෙච්චර කල් කෙරුවා මට ප්‍රයෝජනයක් හම්බුන්නේ නැහැ. ඒ නිසා ඒකේ ඇලෙන භාවය එන්නේ අඩු වෙනවා. මෙහෙම හිතන්නකො මේ සංසාරේ අපි කොච්චර පව් කළාද කියන එක තේරුම් ගන්නේ. අපි දැක්ක ලස්සන රූපයක්. හරිම ලස්සනයි කියන රූපයක්. අපිට ඒ රූපේ දිහා ආයෙ බලන්න හිතෙන්නේ නැද්ද? හිතෙනවා. පළවෙනි පාරත් බැලුවා, දෙවෙනි පාරත් බැලුවා, තුන්වෙනි පාරත් බලන්න හිතෙනවා. එතකොට අපිට කවුරුවත් පුරුදු කෙරුවද ඒ රූපේ දිහා බලන්න? නෑ ඉබේම ඉබේම මගේ හිතම කීවා ඒක දිහා බලන්න කියලා. ඒ නිසා මම ඒ රූපේ දිහා බැලුවා. මම පුරුදු වෙලා තිබ්බ හැටි. මොකද සසර පුරාම එහෙම බලන්න මම පුරුදු වෙලා තියෙනවා. නමුත් මේ භාවනාව මම සසර පුරා ප්‍රගුණ කරලා ප්‍රගුණ කරලා නැතුව ඇති ඒකයි වාඩි වෙන්න හිතෙනකොට කම්මැලිකමක් කියන්නේ. පස්සට කල් දාන්න හිතෙන්නේ සසර පුරා ඒක ප්‍රගුණ කරලා නැති හින්දා. අර රූපේ බලලා ආස්වාදයක් ලැබුවා. නමුත් භාවනාවෙන් ආස්වාදයක් මම ලැබුවේ නැත්තේ ඒකයි. ඊළඟට සඳහන් කරනවා උනන්දුවක් ඇති වුණා අර රූපේ දිහා දෙවනි පාර බලන්න. ඉස්සලා රූපේ දැක්කනේ. තව පාරක් බලන්න ඕනේ කියලා උනන්දුවක් ඇති වුණා. තුන්වෙනි පාරත් බලන්න ඕනේ කියලා තවත් උනන්දුවක් ඇති වුණා. නමුත් අපිට භාවනාවට එහෙම උනන්දුවක් ඇති වෙනවද? භාවනාවට එහෙම ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙතරින් එතරට යන්න කරන වෑයමක්. නමුත් සාමාන්‍ය සත්වයාගේ ස්වභාවයෙන්ම මෙතරම මෙතරම රැඳෙන්න දරන උත්සාහයක්. ඒ නිසා අරකට උනන්දුව වැඩි, මේකට උනන්දුව අඩුයි. යොදා ගන්නෙම නෑ කාලය. හරියට කාලය අපි ඒකට මග හරිනවා කාලේ නැතුව නෙමෙයි මග හරිනවා යෙදෙන්නේ නැහැ ඒකට කාලේ. ඒක උදාහරණයකින් සඳහන් කරනවා කුඩා දරුවෙක් අපි ඉස්සෙල්ලා කතා කරුවා කුඩා දරුවෙක් රූපවාහිනිය ගාව තිබ්බහම කොහොමද ඊද කියලා. අපිට රූපවාහිනිය ගාව ඉඳ ගන්න ලොකු උනන්දුවක් තියෙනවා. නමුත් භාවනාවට වාඩි වෙන්න එහෙම උනන්දුවක් බුදුරජාණන් වහන්සේට වඳින්න එහෙම උනන්දුවක් ධර්ම සාකච්ඡාවක් කරන්න එහෙම උනන්දුවක් අඩු වෙනවා අඩු වෙනවා අඩුයි. ඊළඟට මෙහෙම හිතුවොත් පුංචි ළමයෙක් ඉපදිලා මාසයක් හමාරක් ගියහම මේ දරුවා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ මොනව කරන්නද? මුණින් පෙරලෙන්න. දැන් කවුරුවත් ගිහිලා එයා පෙරලනවද? නෑ. එයාම කකුල් දෙකයි අත් දෙකයි උඩට දාගෙන ඉඳලා එයාම අර උඩ උඩු බැලිය අතරේ වැඩිච්ච සතෙක් කකුල් හොලවලා හොලවලා හොලවලා කොහොම හරි පැත්ත පෙරලෙනවා වගේ. මෙයා දඟලලා දඟලලා දඟලලා කොහොම හරි මෙයා පැත්ත පෙරලෙනවා. එහෙම පැත්ත පෙරලිලා ටික දවසක් යනකොට මෙයා හැම වෙලාවෙම උත්සාහ කරනවා මේ ධනිස් දෙකෙන් යන්න. අපි ඒක අලි කියන ධන ගන්නවා කියලා. ඉතින් ධනිස් දෙකෙන් යන්න හදනකොට මෙයා චුට්ටක් යනකොට වැටෙනවා. එහෙමම ධනිහල ඉස්සලා වැටුනහම හයියෙන් බඩ වදිනවා බිම. පුංචි දරුවෙක්. ඉතින් අපි එහෙම වැටුනොත් අපේ කුස බිම යනුනහම අපිටත් දැනෙන ලොකු වේදනාවක්. ඊට වඩා හරි සිවුම්නේ අර දරුවා. එතකොට එයා වැටිච්චාම එයාට දැනෙනවා අපිට වඩා ලොකු වේදනාවක්. ඒ වේදනාව දැනුණා කියලා ඒ ළමයා ආයෙ දැනෙන්න යන්න උත්සාහ කරන්නේ නැද්ද? ආයෙත් උත්සාහ කරනවා. ආයෙත් උත්සාහ කරනවා. ආයෙත් උත්සාහ කරනවා. ඊළඟට එයා ඉඳ ගන්නවා. දැන් ඉඳ ගන්න අමාරුයි. නමුත් එයා උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා ඉඳ ගන්නවා. ඉඳගත්ත ළමයා ඉඳගත්තට පස්සේ මෙයා දඟලන්නේ කොහොම හරි නැගිටින්න. කොහොම හරි හිට ගන්නමයි දඟලන්නේ. හිට ගන්නවා. හිට ගන්නකොට වැටෙනවා. වැටෙනකොට රිදෙනවා. ආයෙත් හිට ගන්නවා වැටෙනවා. ආයෙත් රිදෙනවා අඬනවා. ඉතින් අම්මා ඇවිල්ලා අතගාලා හොදලා පිහලා මේ ආයෙත් ගෙනහිල්ල තියෙනවා. නමුත් මෙයා හිට ගන්න උත්සාහ කරන එක නවත්තනවාද? ඔහෙම කොහොම හරි උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා හිට ගන්නවා. එයා හිටගත්තට පස්සේ අඩිය දෙක අඩිය දෙක අඩිය දෙක යන්න හදනවා. යනකොට වැටෙනවා. අඩියයි දෙකයි යන්නේ වැටෙනවා. ආයෙත් වැටෙනවා. නමුත් එහෙම වැටුණා කියලා සමහර තුවාලත් වෙනවා. නමුත් මෙයා ඇවිදින්න හදන එක නවත්තනවද? නෑ. කොහොම හරි ඇවිදිනවා. ඉතින් ඒ ඒ දේවල් ඔක්කොම එහෙම කරනවනේ. අන්න ඒ වාගේ දේශනා කරනවා මේ භාවනාව කරනකොටත් මේ උපක්කලේශ ඇවිල්ලා මේ හිත පාරනවා හිත රිදවනවා එක තැනට ගන්න බෑ හිත කොච්චර උත්සාහ කරුවත් එළියට යනවමයි වැඩේ. ඉතින් ඕකෙන් එපාම වෙනවා මේ මට හරියන්නේ නැහැ භාවනාව. මට වැඩක් නැහැ භාවනාව කියලා එපාම වෙනවා. අපි අපි භාවනාව අතහැරියා. නමුත් අර පුංචි ළමයා ඇවිදින්න හදන එක අතහැරියේ නෑනේ. දේශනාවේ සඳහන් කරනවා අතාරින්න එපා. අරයා ඇවිදින්න උත්සාහ කරනවා වගේ කොහොම හරි මේ හිත ගිය ඒක තමයි හිතේ මූලික මූලික ස්වභාවය. ඒ යනකොට වෑයම් කරන්න වෑයම් කරන්න වෑයම් කරන්න. එහෙම වෑයම් කරනකොට අරයා අඩිය දෙක අඩිය දෙක ඉස්සරහට තිබ්බා වගේ ඔබට පුළුවන් වෙනවා ටික ටික ටික ටික හිත එකඟ කරන්න. ඊට පස්සේ අර ළමයා තව ටිකක් කල් යනකොට හොඳටම ඇවිදිනවා. ඇවිදිනව නෙමෙයි දැන් ළමයා දුවනවා. එහෙනම් ඔබත් වීරිය කරගෙන වීරිය කරගෙන යනකොට ඔබට මේ හිත එකඟ කරගන්න විතරක් නෙමෙයි මේක ධානා මට්ටම් වලට අරගෙන යන්න උපචාර මට්ටමට අර්පණා මට්ටමට යනකම් අරගෙන යන්න ඔබට හොඳටම පුළුවන් ඊළඟට හිත අර ළමයා දුවන්න පටන් ගත්තා අපිට බොහොම වේගෙන් ධ්‍යාන අවිඥා වලට යන්නත් මාර්ගඵල වලට යන්නත් අවස්ථාව ලැබෙනවා අවශ්‍ය මොකද්ද යෙදෙන්නයි අවශ්‍යයි උනන්දුවයි අවශ්‍යයි ප්‍රඥාව යොදන්නයි අවශ්‍යයි එහෙනම් පව් කරන ඕනෑම දෙයකට යෙදෙන්න අපිට හරිම ලේසියි ඒ සංසාරේ පව් තියෙන නිසා නමුත් පින් කරන දෙයකට යෙදෙන්න සසරින් එතර යන දෙයට යෙදෙන්න හරි අමාරුයි නමුත් අත්නහැර දිගින් දිගට යෙදෙන්න කියලා දේශනා කළේ එතකොට ප්‍රතිඵල එතකොට ප්‍රතිඵල තියෙනවා මේ කවුරු හරි ලැහැත්ති වුණොත් භාවනාව වඩන්න ප්‍රතිඵල නැති වෙන්නේ නැති වෙන්නේ නැහැ හැමෝටම ප්‍රතිඵල තියෙනවා නැත්තේ අපි ගාව උනන්දුව විතරයි අවශ්‍ය උනන්දුව විතරයි කියලා දේශනා කළා ඊට පස්සේ සඳහන් කළා අපි අර මුලින් කතා කළා වගේ මේ ගීතයක් ඇහිච්චාම අපි ඇඟ හෙලවෙන හැටි කවුරුවත් අපි නැග හොලවන්න නටන්න පුරුදු කලේ නෑනේ. සමහරලාට චූටි දරුවෙක් මේ ගීතයක් දාලා දුන්නාම එයා නටනවා. පුරුදු කළාද කවුරුවත්? පුරුදු කලේ නෑ. මොකද එයාට ඒක සංසාරේ පුරුද්ද තියෙනවා. හැබැයි කවුරුවත් භාවනා කරන්නවත් පුරුදු වෙලා තියෙන්නේ. එයා ඒ ගීතේ මුමුණන්න පුරුදු වෙලා. දැන් කොහෙන්වත් ඇහෙන්නේ නෑ. නමුත් Tamanට මුමුණන්න පුරුදු වෙලා. ඒ තරම් සංසාරේ ලොකු ලොකු පුරුද්දක් තිබෙන්න. අන්න ඒ නිසා සඳහන් කරනවා භාවනාව අමාරුයි. අකුසලයේ ප්‍රගුණ කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. නමුත් කුසලයේ ප්‍රගුණ කරන්න හරියට හරියට මහන්සි වෙන්න ඕනේ. මායයත් කැමති නෑ කවදාවත් අපි මේක දාලා යනවට. මායя කැමති අපි මෙහෙම මෙහෙම පැටලි පැටලි ඉන්නවට. අන්න ඒ නිසා මේ කාරණාව උදාහරණයෙන් පැහැදිලි කරන්නේ අර දරුවා ඇවිදින්න දරුව උත්සාහය වගේ භාවනාව දියුණු කරන්න උත්සාහ දෙරිය යුතුයි කියලා. ඊළඟට සඳහන් කරනවා භාවනාව කරන්න ගියහම අපිට ඉඳගෙන ඉන්න බැරි වෙන්න පුළුවන්. මේ තවත් එන උපක්ලේශය. භාවනා කරන්න නම් ආසයි, භාවනා කරන්නත් හිතෙනවා. ඉතින් මට ඉඳගෙන ඉන්න බෑනේ කියලා හිතෙනවා. කකුල් දිරි වැටෙනවා, දණිස් රිදෙනවා, කොන්ද රිදෙනවා. අන්න ඒ බැරිකම හින්දා භාවනාව අතහැරලා දානවා. ඒ නිසා සමහර කෙනෙක් කල්පනා කරනවා මේ ආනාපාන සතිය වඩන්න බැරිද උඩක ඉඳලා ආනාපාන සතිය වඩන්න බැරිද පුටුවක ඉඳලා එහෙම කල්පනා කරනවා ඉතින් ආනාපාන සතිය එහෙම වඩන්න බෑ කියලා අපි පැහැදිලි කළා. අනිත් සියලුම භාවනාවල් වඩන්න ක්‍රම තියෙනවා. නමුත් මේ ආනාපාන සතිය වඩන්න තියෙන එකම ක්‍රමයයි ඒ මේ බද්දාසනෙම බද්දාසනෙම විතරයි ඒක පුටුවේ ඉඳලා මට ලෙඩනේ මට අසනීපනේ ඒක කරන්න බෑනේ මට එහෙම ඉඳලා කියලා කියවට ඒක උත්තරයක් වෙන්නේ නෑ. අන්න එතකොට තමයි අර ෂණේ වටින්නේ මට මේ ලෙඩ නැති අසනීප නැති කොන්දේ අමාරුව නැති දණිහ අමාරුව නැති කාලයක් තිබ්බා. එහෙනම් ප්‍රඥා මන්දතාවය නිසා ඒ කාලේ මට ඒක යොදාගන්න යොදාගන්න බැරි වුණා. නමුත් අද මේ බැරිකම නිදහසට කාරණාවක් නෙමෙයි. ඉතින් එහෙම කියලා දුක හිතිලා වේදනාවටපත් වෙන්න කාරණාවකුත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ සක්මන් භාවනාවෙනුත් රහත් වෙන්න රහත් වෙන්න පුළුවන්. මේ අනික් කර්මස්ථාන තව තියෙනවනේ 39 මේ හැම එකකින්ම රහත් බව හොයාගෙන යන්න හොයාගෙන යන්න පුළුවන්. ඉතින් මේ හැම තැනම තියෙන වටිනාමයක හැටියට ආනාපාන සතිය සඳහන් කරපු නිසායි බොහෝ දෙනා මේකට ප්‍රිය අන්‍යාගමික විතුණත් මේකෙන් ලැබෙන ප්‍රනීත බව සුවය බොහොම ඉහළ නිසායි ලෝකේ පුරාම ආනාපාන සතිය ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි වඩන්න තියෙන ක්‍රමය තමයි බද්දාසනය බද්දාසනය විතරයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ ඇවිදින්න ගන්න උත්සාහය තරම් උත්සාහ දැරිය යුතුයි එහෙම නැතු ශාරීරික අපහසුතාවයන් දක්වලා නැගිටිනවා නම් එතන තියෙන තමන්ගේ දුර්වලකම. බැරිම කෙනෙක් ඉන්නත් පුළුවන්. පුළුවන් කෙනෙකුත් බෑ කියලා නැගිටින්න පුළුවන්. එතන දුර්වලතාවයක් තියෙනවා. ඒ නිසා සඳහන් කරනවා ඉස්සර ඉඳලම අපි සංසාරي පුරුදු කරලා තිබිච්ච දේවල් අපිට අදත් හරි පහසුයි. නමුත් අපි මේ ලෑස්ති වෙන්නේ සමහරට කවදාවත් සංසාරේ ප්‍රගුණ කරපු නැති දෙයක් නැති දෙයක් කරන්න නිසා අද වෑයම් කරන්න අද දරන මේ වෑයම ඊළඟ ජීවිතේ මට ලොකු ශක්තියක් වෙන්න ලොකු ශක්තියක් වෙන්න පුළුවන්කම තියෙන නිසා ඊළඟට සඳහන් කරනවා අන්න ඒ වගේ අපි හැම වෙලාවෙම මේ භාවනාව කරන්න කාටවත් පුරුදු කරන්න පුළුවන්ද? මේ භාවනා කරන්න කරන්න කීවට පුරුදු කරන්න පුළුවන්ද භාවනා කරන්න? භාවනා කරන්න පුරුදු කරන්න බෑ. ඒක වැඩෙන්න ඕන. කරන හැටි කියලා දෙන්න පුළුවන්. මේ විදිහේ උදාහරණයක් ගත්තොත් අපි පිළිතුරු හිතනවද උඩපයින්ද පුරුදු කරන්න පුළුවන් වෙයි කියලා කාටවත්? උඩපයින්ද පුරුදු කරන්න පුළුවන්ද කාටවත්? උඩපයින්ද පුරුදු කරන්න බෑ. හොඳට හිතලා බලන්නකෝ. පුළුවන්ද කෙනෙකුට උඩපයින්ද පුරුදු කරන්න කියලා? ඒ කකුල් දෙක නමලා දිග ඇරියට අපි උඩ යනවද? අපිට ළමයෙකුට පෙන්වන්න පුළුවන් අපිත් කකුල් දෙක නමලා පාත් වෙලා මෙන්න මෙහෙමයි කියලා එකපාරම ඉස්සිලා එයාට පෙන්වන්න පුළුවන් මෙහෙමයි උඩපයින්නේ කියලා. ඒ වුණාට මම උඩ යන හැටි යාර පෙන්වන්න බෑනේ. මේ කකුල් දෙක නමලා දිගහැරිය කියලා උඩ යන්නේ නැහැ. එහෙනම් උඩට යන්න වෙනම ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක යාට කියලා දෙන්න ක්‍රමයක් ඒක මට යාට කියලා දෙන්න ක්‍රමයක් නැහැ. මම පෙන්නපු ක්‍රමය අනුගමනය කරලා කරලා එයා දැනගන්න ඕන උඩ පයින්ට. එහෙනම් මේ භාවනාව මේ කර්මස්ථානය මේකයි වඩන්නේ මෙහෙමයි අරමුණ මේකයි නිමිත්ත මේකයි ධානය මේකයි මේ කරුණ උගන්වන්න පුළුවන්. ඒ සේරම උගන්වන්න පුළුවන්. නමුත් මගේ හිත භාවනාවේ වශයෙන් වැඩෙන හැටි උගන්වන්න පුළුවන්. ඒක උගන්වන්න බෑ. ඒක මමම තමයි අර කියලා දුන්න ක්‍රමවේදයේ ඔස්සේ වඩාගෙන වඩාගෙන ගිහිල්ලා හිත වැඩෙන හැටි හොයාගන්න ඕනේ මමමයි. භාග්‍යතුන් හසේ පාර කියලා දුන්නා. පාරේ ඇවිදගෙන යන හැටි මම මම හොයාගන්න ඕනේ. ඇවිදින්න ඕනේ කොහොමද යන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ තමන් විසින්ම උනන්දුයෙන් හොයාගත්ත ක්‍රමවේදයක් භාග්‍යතුන් වහන්සේගේ මාර්ගයට අනුව භාවනාවෙන් දියුණු කරගෙන ආйти. එතකොට තමයි භාවනාමය වශයෙන් මේ හිත වැඩෙන්න වැඩෙන්න පටන් ගන්න. එනිසා මේවා එක එක උදාහරණ මේ කාරණාව අපිට තේරුම් ගන්න පහසු වෙන්න තියෙන උදාහරණ. ඒවා කල්පනා කරලා හිතේ උනන්දු ඇති කරන්න ඕනේ. මේ කරුණ උනන්දු ඇතිවීම සඳහානේ. එහෙම හිතලා උනන්දු ඇති කරලා ඒ ක්‍රමයේ හැම වෙලාවෙම උත්සාහයට ගන්න කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා මේ භාවනාවට තියෙන උනන්දුව වීරිය අඩු නිසා නොයෙදීම හරියට බලපානවා. වීරිය අඩු නිසා යෙදෙන්නේ නැහැ. ඒක භාවනාවට තියෙන උනන්දුවට ලොකු අඩුපාඩුවක් බවට පත් වෙනවා. වීරිය නැතිකම ඒ නිසා වීරිය නැතිකම හැම වෙලාවෙම භාග්‍යතුන් හස දේශනා කළේ වීරිය නැතිකම කවදාවත් වටින්නේ නැහැ. වීර්ය අවශ්‍යයි. හැබැයි මේ වීර්ය වැඩි කරන්න ඕනෑවට වඩා වැඩි වෙන්න එපා කිව්වා. ඉතින් හැබැයි මේ වීර්ය වැඩි වෙන්න එපා කියන කාරණාව ධර්ම කාරණාවක් හැටියට පැහැදිලි කරනවා මිසක් අපි ගාව නම් අඩු කරන්න තරම් වීර්යයක් වැඩෙන්නෙම වැඩෙන්නෙම නෑ. අපි ඒකට හොඳම උදාහරණයක් සාකච්ඡා කළා. විසුද්ධි මාර්ගය පැහැදිලි කරලා දේශනා කරලා තියෙන නිසාමත් කියලා දෙන්න කියලා තියෙන නිසාමත් සෝන කෝලිවිස භික්ෂුන් වහන්සේගේ වීරිය. අන්න එහෙම වීරියක් අඩු කරන්න කිව්වා මිසක් අපි ගාව නම් අඩු කරන්න තරම් වීරියක් නෑ අපිට තියෙන තව කොහොමත් කොහොමත් වැඩි කරන්න ඕන වීරියක්මයි. ඒ නිසා මේ නිින්ද සඳහන් කරනවා නිින්ද අඩු කරන්න කෙනෙකුට හරි අමාරු වෙන්නේ. නිින්ද අඩු කරන්න හරි අමාරුයි. අන්න ඒ වගේ සඳහන් කරනවා භාවනාව අඩු කරන්නේ භාවනාව අඩු කරන්නත් අපිට අමාරුද? භාවනාව නිකම්ම අඩු වෙලා යනවා. නිම්නට නිින්ද අඩු වෙන්නේ නිින්ද අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සසර රැඳෙන්නම හේතු දේවල් හැමම පිහිටනවා. හැබැයි සසරින් එතර යන්න ඕන දේවල් නිරන්තරයෙන්ම අතහැරලා යනවා. ඒ නිසා නිින්ද අඩු කරන්න අමාරුයි. නමුත් භාවනාව අඩු කරන්න හරි හරි ලේසි. ඒ නිසා ඒ කාරණාවල් තේරුම් ගන්න කිවි ඇයි? සංසාරේ ප්‍රගුණ කරපු පව් තියෙන නිසා මේ දේවල් හැම වෙලාවෙම මැගහැරෙන්නමයි මැගහැරෙන්නමයි බලාපන්නේ බලපාන්නේ. ඒ නිසා උනන්දුයෙන් තොරව භාවනාවේ යෙදීම කිසිසේත්ම සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ නැහැ. උනන්දුවක් අවශ්‍යයි. ඒ නිසා මෙන්න මෙහෙම සඳහන් කළා හැම වෙලාවෙම මේ භාවනාවට යෙදෙන්න ඉඩ හිත ඉඩ දෙන්නේ නැතිකොට මෙන්න මේ සංවේග වත්තු ගැන කල්පනා කරන්න කිව්වා. මොන වගේද? අට්ඨ සංවේගවත්තු ප්‍රතිවේක්ෂා කරන්න කියලා දේශනා කරලා තියෙනවා. මොනවද අට්ඨ සංවේගවත්තු? ඉපදීම, ලෙඩවීම, වයසට යෑම, මරණය. කාරණා හතරයි. ඊළඟට සඳහන් කරනවා අපාය දුක, අතීත සසර, විඳි දුක, අනාගත සසරේ විඳින්න සිද්ධ වෙන දුක. ඒක සඳහන් කළා අනාගත වට මූලක දුක්ඛං කියලා. අතීත වට මූලක දුක්ඛං අනාගත වට මූලක දුක්ඛං අතීතයේ විඳපු දුක් අනාගතයේ විඳෙන්න තියෙන දුක් ඊළඟට සඳහන් කළා උපේක්ෂකව හැම වෙලාවෙම උපේක්ෂාව කටයුතු කළ යුතුයි අසමාහිත පුද්ගල වර්ජනතා මේ ගැළපෙන්නේ නැති පුද්ගලයෝ වර්ජනය කරන්න කියලා පැහැදිලි කරනවා එහෙනම් ඉපදීමේ දුක මොකද්ද මේ ඉපදීමේ දුක කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළේ අපි පිළිතුර අහලා තියෙනවානේ දේවදූතයෝ පිළිබඳව. බුදුරජාන් වහන්සේ දේවදූතයෝ පස් දිනක් පිළිබඳව දේශනා කළා. මේ පස් දිනාගේ පළවෙනි දේවදූතයා කවුද? මේ අද ඉපදිච්ච අද ඉපදිච්ච දරුවා. අතපය හතරම උඩට අල්ලගෙන ඉන්නේ. උඩු බෙලිය අතර හැරිලා කකුල් දෙකත් උස්සගෙන අත් දෙකත් උස්සගෙන නමාගෙන මිටමලවගෙන ඉන්නේ. අපිට හිතෙනවා මේ දරුවා සැප විඳිනවා ඇති කියලා. එයාට තියෙන පුදුම දුක. එතකොට අපි එයා අත්හැරලා දාලා හිටියොත් අපි නම් පුංචි ළමයි අර කූඩේකින් වහනවා මැස්සෝ වහයි කියලා. නම් මෙයාගේ ඇඟ පුරාම මැස්සෝ යන්න පටන් ගත්තොත් මෙයාට සැපයිද? අපේ ඇඟෙත් මැස්සෙක් යනකොට අපිට නලියනවා නම් මේ සියුම් හැමත කොච්චර අමාරුද? ඒ නිසා අපි යාගේ මැස්සෝ හඬ දෙන්නේ නැහැ. දැන් මෙයාට මුත්‍රා කරලා සෝදගන්නත් බෑ. මල පහ කරලා හොදගන්නත් බෑ. වමනේ ගියාට හොදගන්නත් බෑ. මේ කිසිම ආකාරයකින් පිරිසිදු වෙන්න බෑ. කල්පනා කරන්නකො දවස් දෙක තුනක් මෙයාට මල පහ වෙලා අපි කවුරුවත් එයා හේදුවේ නැත්තම් මුත්‍රා වෙලා හේදුවේ නැත්තම් තැම්බෙන්නේ නැද්ද? ඒ සියුම් ශරීරයේ තැම්බෙනවා. මල මුත්‍රාවල පණුව හැදෙනවා. ඒ පණුවම මෙයාට ඒ පණුවම මෙයාට කනවා. නමුත් කෑ ගහලා කියන්නද නැගිටලා යන්නද ටිකක්වත් කරගන්න එයාට පුළුවන්කමක් නැහැ. එහෙනම් මේ පළවෙනි දේව දූතයා අනේ මේ කොච්චර දුක් විඳින ජීවිතයක්ද මේ දරුවගේ ජීවිතේ. ඒ හින්දා මේ ජීවිතේ මට ආයේපා. එහෙම අත මිදෙන්න මේ ජීවිතේ දුකයි නේද කියලා කල්පනා කරන්න කියලා දේශනා කළා. එහෙනම් ඉපදීමේ දුක මේ දේශනා මාලාවේ අපි එක දේශනාවක සාකච්ඡා කළා මාතෘ ගර්භයේ තියෙන දුක එහෙනම් ඉපදීමේ දුක මෙතෙන්ට අයිති. මෙන්න මේක ගැන කල්පනා කරලා සංසාරෙට බය වෙන්න කියලා දේශනා කළා. ඊළඟට ලෙඩවීම. අපි ඕන තරම් ලෙඩු දැකලා තියෙනවා නන්නාකාරී ලෙඩු. කපලා කොටලා විවිධ දේවල් කරලා ශාරීරියේ කොටස් අයින් කරලා ඇඟේ ඇතුලෙන් බට අරගෙන බහිස්ත්‍රාවීය පද්ධතියෙන් පිටවෙච්ච දේවල් අපිට පෙනිපෙනී බට දිගේ වෙන පැත්තක යනවා මල මූත්‍රා බෑග් එක එල්ලගෙන යනවා කොයි තරම් පිළිකුල්ද මොන තරම් දුක් සහිතද එහෙනම් කොයි වාගේ ලෙඩවලට මට මූණ පාන්න සිද්ධ වෙයිද මේක අපි ගැන කල්පනා කරලා ලෙඩට බය වෙන්න කිව්වා මේ සංසාරේ හිටියොත් මේ භයානක රෝග වලට මං ගොදුරු වෙන්න ගොදුරු වෙන්න වෙනවා ඊළඟට වයසට යෑම වයසට යෑම කොච්චර දුකද මේ දේවදූතයෝමයි මේ සඳහන් කරන්නේ වයසට යෑම එදා කරපු දේවල් එකක්වත් කරන්න බෑ එදා නම් දීවා පැන්නා නමුත් දැන් පය තියන්න ඕන තැන නෙමෙයි පය තිබ්බට තිය වෙන්නේ. කකුල තියන්න ඕන වෙන තැනක. නමුත් තිබ්බ වෙන්නේ වෙන තැනක. කොන්ද නැමිලා, ඇඟ රැලි වැටිලා හැම වෙලාවෙම හන්දිපත් වේදනාවයි. මේ සියලු දහතුක් විඳ විඳ වචන පිට වෙන්නෙත් නෑ, කන් ඇහෙන්නෙත් නෑ, ඇස් පේන්නෙත් නෑ. අනික් අය හරියට බලන්නේ සලකන්නෙත් නෑ. ඒ අයට යෙදෙන්න වෙලාවකුත් නෑ. සමහර වෙලාවට තව ටිකක් වයසට ගිහිලා මල මුත්‍රා ගොඩේම වැටිලා ඉන්නවා සුද්ධ කිරුවොත් එහෙමයි නැත්තම් එහෙමයි ලෙඩවීමේ දුක මේක භාග්‍යතුන් වහන්සේ දකින්න කියලා සඳහන් කළා ඊළඟට මරණය මරණයටපත් වීම තුළ ඇති වෙන වේදනාව මරණයත් වේදනාවක් කුසල් කරලා තිබුණ නැත්නම් එතන දුකක් කොහොමත් අපි මැරෙන්න හරි බයයි මේ සියලු දේවල් කල්පනා කරලා එලිමෙලි උපදින්න සිද්ධ වෙනවා මේ ජීවිතේම මනුෂ්‍ය සුගතියකම උපදිනවා නම් එහෙම වෙන්නේ නැහැ නරක තිරිසන් ප්‍රේතාසුර සතර පායේ මට කොහේ උපදින්න සිද්ධ වෙයිද දන්නේ නැහැ දැරිමුණත් ඉන්න ගමන් අපි කල්පනා කරලා බැලුවොත් හැබෑවතුම මේ දකින ඉර හඳ අතහැරලා මේ දකින තාරකා අතහැරලා මේ දකින පරිසරයේ මේ ගහකොළ මේ ජල ධාරා ගංගාවල් ඇල්ලවල් මේ සියල්ල අතහැරලා සදහටම දැස පියාගෙන මම වෙන ලෝකයකට යනවා කියලා හිතෙනකොට මේ ලෝකය අතහරින්න කොච්චර අපහසුතාවයක් තියෙනවද කොච්චර බැඳීමක් කොච්චර දුකක් ඔය මැරෙනවා මැරෙනවා කියන කාරණාව කල්පනා කරලා බැලුවොත් මේ සියල්ලම අතහරින්න එපයි දරුවෝ බිරින්දෑවරු ස්වාමි පුරුෂයෝ මේ ඔක්කොම අතහැරලා කවදාවත් ඇහැරලා බලන්නේ නැති දවසට එතෙන්ට ගිහිල්ලා හිතන්නකෝ මගේ ඇහැ අය සදහටම මේ ලෝකේ මේ ජීවිතෙන් දකින්නේ නැති තත්වයට පියා ගන්නවා. ඒ පියා ගන්න මොහොත කොහොම ඇද්ද කියලා. අය ඇසල්ලා බලන්න නෙමෙයි. අය බලන්නෙම නෑ ලෝකෙ දිහා. එතකොට කොයිතරම් කවුරුවත් කැමැත්තෙන් ඕක කරනවද? නෑ හැමෝම කැමැත්තෙන් ඕක කරන්නේ. නමුත් අපි කළත් නොකළත් ඒක වෙනවා. එහෙනම් එහෙම හිතනකොට ඇති වෙන දුක එහෙනම් මෙන්න මේ කාරණා ගැන හිතන්න කිව්වා. ඒ මොන වෙලාවකද මේ හිතන්න කිව්වේ? භාවනාවට හිත නැමෙන්නේ නැති වෙලාවට. මේවා ගැන හිතලා හිත උනන්දු කරවන්න කියලා මේ දේශනා කළේ. ඊළඟට අපාය දුක ගැන හිතන්න කිව්වා. අපි නිරේ දුක් අහලා තියෙනවා. ඒ නිසා නිරේ දුක බොහොම භයානකයි. මෙච්චරයි කියලා වචන කරලා පැහැදිලි කරන්න බැරි තරම් අතිශයින්ම භයානකයි. ඒ නිරේධිය ගැන කල්පනා කරන්න කියලා දේශනා කළා. එතකොට අතීතයේ අපි විඳපු දුක අතීත වට මූලක දුක්ඛං අනාගත වට මූලක දුක්ඛං අතීතයේ මෙහෙම දුක් වින්දා අනාගතෙත් මෙහෙම දුක් විඳින්න වෙයි. එහෙනම් මොකද්ද අතීත වට මූලක දුක්ඛං? පින පින ලෙඩෙක් දැකලා අපි මුලින් සඳහන් කළා වගේ මම පෙර සංසාරේ මේ වාගේ දුක් විඳලා මැරෙන්නේ නැති. මමත් මේ වගේ ලෙඩ වෙලා ඉන්න ඇති. කවුරු හරි ගහලා කවුරු හරි කපලා මම මැරෙන්න ඇති. නමුත් මැරෙන්න කලින් මාසයක් දුක් විඳද දෙකක් දුක් විඳද කුණු වෙලා දුක් විඳද දන්නේ නැහැ. එහෙනම් අතීතයේ කොයිතරම් කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? ඊළඟට සඳහන් කරනවා නිරෝගීව ඉඳුරන් සහිතව සිල් නොරැක තම කටයුතු වල විතරක් යෙදෙමින් ඉන්න පුජ්‍යලයා හැම වෙලාවෙම දුකට දුකට භාජනය වෙන කෙනෙක් සිල් නොරැක තම කටයුතු වල විතරයි යෙදෙන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ සුවපත් කරන්න ඕන කටයුතු වල විතරයි යෙදෙන්නේ. ඒ පුජ්‍යලයට අනාගතෙත් කොහොමද දුක් සහිතයි. අතීතෙත් ඒ පුජ්‍යලය බොහොම දුක් විඳින්නේ දුක් විඳින්නේ ඇති. ඊළඟට සඳහන් කරනවා පින් කරගන්න උපරිම හැකියාව තිබියදී ඒ නොකරගෙන මරණයෙන් පසු උපදින්නේ කොහෙද? ඒ කාරණාව හිතන්නේත් නැහැ. පින් කරගන්න උපදින අවස්ථාව තියෙනවා. නමුත් පින් කරන්නේ නැහැ. මරණයෙන් පස්සේ මං උපදින්නේ කොහෙද කියලා ඒගොල්ලෝ කල්පනා කරන්නේ කල්පනා කරන්නේ නැහැ. නමුත් ඉපදෙන්න වෙන්නේ කොහෙද? සතර පායෙ. ඒ නිසා අතීත දුක ගැන කල්පනා කරලා හැම වෙලාවෙම භාවනාවට හිත යොමු කරන්න අනාගතයේ විඳින්න තියෙන දුක් අද නම් මම මෙහෙම ඉන්නවා නමුත් කොහොම ළඩ වෙලා කොහොම දුක් විඳින්න සිද්ධ වෙයිද දන්නේ ඒ වගේ කල්පනා කරමින් දේශනා කළා එතනදී පැහැදිලි කරනවා අනාගතයේ මොවුන්ට මොනතරම් දුකක් තියේද මේ අවස්ථාව මග හැරුණොත් මේ හතර පායෙන් නිදහස් වෙන්න ඒත් අවස්ථාවක් ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ කියලා. ඊළඟට සඳහන් කරනවා වත්මන් වත්මන් ආහාර jigaccha paramaroga කද මේ jigaccha paramaroga සඳහන් කරනවා මේ තම තමන් අපි මෙහෙම හිතුවොත් හොඳටම කරන් හොඳ කරන්නම බැරි වෙන රෝගයක්. jigacchha parama roga. හොඳ කරන්නම හොඳ කරන්නම බැරි වෙන රෝගයක්. අන්න ඒ වගේ රෝගයක් හදිච්ච වෙලාවට අපි කොයිතරම් දුක් විඳින සිද්ධ වෙයිද? කවදාවත් ඒක හොඳ වෙන්නේ නැහැ. නමුත් වේදනාව විඳිනවා. එහෙම විඳින්න වෙන දුක් කන්දරාවත් අසීමාන්තිකයි. නිවන ඊළඟට සඳහන් කරනවා වහාම සුදුසු සුදුසු ආහාර ගත්තොත් මේ හොඳ කරන්නම බැරි රෝගයක් හැදිලා නිරන්තරයෙන් දුක් විඳිනවා. කොහොම දුක් විඳිනවද? උදේටත් දවල්ටත් රැටත් ඒ පුජලයේ රෝගේ නිසා දුක් විඳිනවා. කොයිතරම්ද නිවන් දකින්න උවමනා වුණත් ඒ නිවනට අවශ්‍ය කරුණු සම්පූර්ණ කරන්න බැරුව යනවා. දැන් දුක් විඳිනවා. හිතෙනවා මේ සියලු දුක් වලින් නිදහස්නේ නිවන් දැක්කම. ඒ හින්දා නිවන් දැක්කොත් කොච්චර අගේද කියලා හිතෙනවා. නමුත් දැන් ඒකට අවශ්‍ය කරුණු කරුණු සම්පූර්ණ කරන්න බැරුව යනවා. අන්න ඒ නිසා මේ නිවනට යන්න තියෙන අවශ්‍යම ක්‍රමය හරියටම නිවැරදිව තෝරගෙන ඒ මාර්ගයෙන්ම ගමන් කරන්න කියලා දේශනා කළා. ඇකිලෙන හිත හැම වෙලාවෙම උනන්දු කරන්න මෙන්න මේ බිය පිළිබඳව කල්පනා කරලා. බියාට පිළිබඳව කල්පනා කරලා හිත උද්‍යෝගිමත් කරන්න කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කළා අපි නිවන් දකින්න උත්සාහ කළත් අපිට කවදාවත් කුටි ඇතුළටම වෙලා මේ වැඩේ කරන්න පුළුවන්ද? කුටි ඇතුළටම වෙලා මේ වැඩේ කවදාවත් කරන්නත් බෑ. ආහාර නැතුව මේ වැඩේ කරන්නත් ආහාර නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා පිඬුසිඟා යන්නම පිඬුසිඟා යන්නම වෙනවා. ඉන්පසු තෙරුවන් ගුණ සිහිපත් කර කර සිත සතුට කරන්න උවමනයි කියලා සඳහන් කළා. එhmenan මේ නිවනට යන්න ආහාරය සුවිශේෂී කාරණාවක්. අපි ආහාරය පිළිබඳව නම් පහුගිය දේශනා කීපයක සාකච්ඡා කළා. එක උපාසිකාවක් ස්වාමීන් වහන්සේලාට ආහාරවල දුබල බව නිසා මාර්ගඵල ලැබෙන්නේ නැති බව අවිඥාවෙන් දැකලා දම් පූජා කරලා උන්වහන්සේලා සසරින් එතර කරපු හැටි. එහෙනම් ආහාරය හරියට හරියට වටිනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා තෙරුවන් ගුණ සිහිපත් කර කර සිත සතුටටපත් කරන්න කියලා. තෙරුවන් ගුණ සිහිපත් කරන්න. මේ තෙරුවන් ගුණ සිහිපත් කිරීම අපි සාකච්ඡා කළ එක දවසක්. ඒ නිසා මෙතන සඳහන් කරනවා තෙරුවන් ගුණ දකින්නේ වටින සූත්‍ර දේශනා කීපයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්නේ මේ පිටකේ තියෙනවා තථාගත බල කියලා සූත්‍රයක්. මහා සිංහනාද සූත්‍රයෙන් කොටසක්. තථාගත බල තෙරුවන් ගුණ දකින්න හරි වටිනවා. දක්ෂිනා විභංග සූත්‍රයේ තෙරුවන් ගුණ දකින්න හරියට වටිනවා. ඊළඟට තව සඳහන් කරනවා මේ බ්‍රහ්මායු සූත්‍රයේ තෙරුවන් ගුණ අන්තර්ගත වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ගුණය පැහැදිලි කරන තවත් සූත්‍රයක්. ධම්මචක්කපවත්තන සූත්‍රයේ අසීමිත බුදුගුණ කියාපාන සහ බුදුගුණ හැකියාව කියාපාන තවත් ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ දේශනාවක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ මේ පුරුෂයන් দমনය කිරීමේ ශක්තිය හැකියාව ලෝකයට විදහාපාන තවත් අසිරිමත් සූත්‍රයක් තමයි මේ අඟුලිමාල සූත්‍ර දේශනාව. දිනකට සඳහන් කරනවා සීහ අංගුත්තර නිකායේ තියෙනවා සීහ කියලා සූත්‍රයක්. බොහෝම වටින සූත්‍ර දේශනාවක්. ඊළඟට බුද්ධානුස්සතියේ ඉතා ගැඹුරින් බුදුගුණ දැක දැක මෙනෙහි කරන බුද්ධානුස්සතියේ මෙන්න මේ කරුණු දැනගන්න එක හිත නගා හිටවන්නත් හිත දියුණු කරගන්නත් හරියට වටිනවා ශ්‍රද්ධාව උපදවා ගන්නත් සරණ පිහිටවන්නත් වටිනා සූත්‍ර කීපයක් විතරයි මේ සඳහන් කළේ පිටකයේ පුරාවට මේ සඳහා අවශ්‍ය සූත්‍ර කොන්තරම් තියෙනවා. ඒ නිසා මෙන්න මේ සූත්‍ර සාකච්ඡා කරගන්න එක දැනගන්න එක මේ හිත උනන්දු කරවන්න හරියට වටිනවා භාග්‍යතුන් වහන්සේ කොහොම වීර්ය කළාද කියන කාරණාව පැහැදිලි කරගන්න. ඊළඟ සඳහන් කරනවා නිතර අහන්න කියවන්න බුදුගුණ දැනගත්තාම ඒක මොනතරම් ප්‍රීතියක් අපට අත්පත් කරලා දෙනවද කියලා. බුදුරජාණන් වහන්සේගේ ගුණ දකින්න දකින්න අදවතේ ශ්‍රද්ධාව නැగి නැగి ශ්‍රද්ධාව නැදි නැగి උපදින පුදුමාකාර ප්‍රීතියක්. අන්න ඒ ප්‍රීතිය මේ සූත්‍ර වලින් අපිට ලබා ගන්න පුළුවන් කියලා සඳහන් කරනවා ඒ තරම් ගුණ අන්තර්ගත කරලා තියෙන නිසා. ඊළඟට සඳහන් කරනවා මෙතන උපේක්ෂක වීම පිළිබඳව. මොකද මේ උපේක්ෂක වෙනවා කියලා සඳහන් කරන්නේ. යම් මොහතක සිත මධ්‍යස්ත කළ යුතු නම් ඒ කාලයේ සිත මධ්‍යස්ත කළ යුතුයි. වීර්ය වැඩි නම් මධ්‍යස්ත කළ යුතුයි. සමාධිය යනවා වැඩි නම් මධ්‍යස්ත කළ යුතුයි. ප්‍රඥාව වැඩි නම් මධ්‍යස්ත කළ යුතුයි. ශ්‍රද්ධාව වැඩි නම් මධ්‍යස්ත කළ යුතුයි. ඒ නිසා යම් මොහතක සිත මධ්‍යස්ත කළ යුතු නම් එම කාලයේ සිත මධ්‍යස්ත කළ යුතුයි. සිත හැකිලෙන්නේ නැත්නම් විසිරෙන්නේ නැත්නම් ආස්වාදය යම් පමණකට ඇත්නම් අරමුණේ සමව පවතින්නේ නම් සමත වීතියට පිළිපැදලා ඇත්නම් ආගේ සිතට එසේම පවතින ඉඩ දෙන්න කියලා සඳහන් කරනවා. ශ්‍රද්ධාව වැඩි නම් සම කරන්න නැත්නම් මධ්‍යස්ථ කරන්න ඕනේ. ප්‍රඥාව වැඩි නම් මධ්‍යස්ථ කරන්න ඕනේ. වීරිය වැඩි නම් මධ්‍යස්ථ කරන්න ඕනේ. මේ අවස්ථාවලින් සිත මධ්‍යස්ථගත කරනවා. නමුත් ඊළඟට සඳහන් කරනවා සිත හැකිලෙන්නේ නැත්තම් ඒ කියන්නේ වීර්ය අඩු වෙලත් නැහැ. මධ්‍යස්ථව තියෙනවා. විසිරෙන්නේ නැත්තම් ඒත් මධ්‍යස්ථව තියෙනවා. ආස්වාදයත් යම් පමණකට ඇතනම් භාවනාව පිළිබඳ සතුටකුත් දැන් හිතේ තියෙනවා. අරමුණේ සමව පවතිනවා නම් අරමුණෙත් අරමුණක දැන් හිත තියෙනවා. සමත වීතියට පිළිපැදලා නම් ඒ කියන්නේ මේ සමත වීතියට හිත බැහැලා තියෙනවා නම් ඇත්තේ ඒ සිතට එසේම පවතින හිත දීමයි. ඒ හිතට ඒ විදිහටම පවතින ඉඩ දෙන්න වෙනස් කරන්න යන්න එපා වැඩි කරන්නවත් අඩු කරන්නවත්. ඒ නිසා සඳහන් කරනවා උපේක්ෂා සහගත වෙන්න අවශ්‍යයි කියලා. දැන් දැන් හිත ඒ විදිහටම පවතිනද අපි උපේක්ෂකව බලාගෙන ඉන්නවා. සිතේ පැවැත්ම ඒ විදිහටම සංසිඳිලා තියෙනවා. සිත උනන්දු කරන්නත් ඒට නිග්‍රහ කරන්නත් ඒ සතුටු කරන්නත් ඒ වෙලාවට යන්න එපා. තව උනන්දු වැඩි කරන්න යන්නත් එපා. නිග්‍රහ කරන්න හදන්නත් එපා. සතුටු කරන්නත් එපා. එයාට නිශ්චලව මේ තියෙන කරුණ ඔස්සේ පවතින්න ඉඩ දෙන්න. කොහොමද? ඒ කාරණාවට උදාහරණයක් සඳහන් කරනවා මෙහෙම. ඊටාම හොඳින් හික්මිලා හොඳට හික්මිලා ඉන්න ආශ්‍රයෝ හොඳින් හික්මෝප ආශ්‍රයෝ යායුතු මාර්ගයේ යායුතු වේගයෙන් ගමන් ගන්නේ නම් ප්‍රියදුරා උපේක්ෂක වෙනවා වගේ වෙන්න කියලා. හොඳට හික්මෝප ආශ්‍රයෝ රතවල බැඳලා මාර්ගයට අරගෙන තිනවා. දැන් එයාලා යායුතු වේගයෙන් යායුතු ගමන පාරේ යනවා. ඒකද යායුතු වේගෙනෙත් යනවනම් යායුතු තැනටත් යනවනම් අය තවත් ඒගොල්ලන්ට අමුතුවෙන් කරදර කරලා උනන්දු කරලා වේගෙන් දුවවන්න දඟලන්න ඕනේ ඕනේ නෑ. එයාලට එහෙම නිදහසේ යන්න ආරිනවා වගේ මේ හිතට නිදහසේ එළියට පවතින ආරින්ට කියන්නේ හිත උපේක්ෂා මට්ටමින් හැම වෙලාවෙම පවත්වන්න කියලා සඳහන් කළා. මෙසේ උපේක්ෂක වීම හත්වෙනි ක්‍රමයයි. කියලා සඳහන් කරන අපි අර කාරණාවලින් හත්වෙනි ක්‍රමය මෙසේ උපේක්ෂක වීමයි. අටවෙනි ක්‍රමය අසමාහිත පුද්ගල පරිවර්ජනතා. මොකද මේ අසමාහිත පුද්ගල පරිවර්ජනතා කියන්නේ? සමාධියක් නැත්තුම් වර්ජනය කරන්න කියලා කියන්නේ. සමාධියක් නැති අය වර්ජනය කරන්න. Tamanටත් සමාධියක් තියෙනවා. නමුත් මම ඇසුරු කරන අයට සමාධියක් නැහැ. සමාධිය නැති අය වර්ජනය කරන්න කියනවා භාවනාව දියුණු කරගන්න ඕනේ නම් එහෙම නැත්තම් කමක් නැහැ. නමුත් දියුණුවක් දකින්න ඕන නම් මෙන්න මේ සිතේ සමාධියක් නැති අය වර්ජනය කරන්න කියලා කියනවා. ඒතර සඳහන් කරනවා පිළිතුනේ මේ තමන්ගේ සාමාන්‍ය ජීවිතයෙන් මිදිලා නිවන් දකින්නවා කියන මාර්ගයට නොපැමිණිය උන්වර්ජනය කරන්න. මෙතන සමාධියක් නැති උන් කියලා කියන්නේ සාමාන්‍ය ජීවිතයෙන් මිදලා නිවන් දකින්න උත්සාහ කරන්නේ නැති අය. වර්ජිනේ කරලා දාන්න. මොකද ඒ අයත් එක්ක එකතු වෙච්චාම ඒගොල්ලෝ මේ නිවනට ප්‍රවිෂ්ඨ වෙන කරුණු මොකවත් කතා කරන්නේ වෙන වෙන දේවල් තමයි කතා කරන්නේ. තමන් ගියපු තැන්, තමන් දැකපු දේවල්, තමන් කරපු දේවල්, තමන්ගේ පුළුවන්කම් මේ වගේ දේවල් තමයි එයාලා ඇවිල්ලා කතා කරන්නේ. ඒ අතර පව් තියෙන්නත් පුළුවන්, පින් තියෙන්නත් පුළුවන්, දෙතිස් කතා තියෙන්නත් පුළුවන්, ඒ නිසා මෙතන සමාධියට නොපැමිණිය වුන් කියලා කියන්නේ නිවන් දකින්න මගට බැහැගත්තේ නැති අය වර්ජනය කරලා දාන්න කියන එකයි. ඊළඟට සඳහන් කරනවා මේ අර්පණාව රැකගන්න නම් සමාධියක් නැති කෙනෙක් ආශ්‍රය කරන්න ගියොත් සමාධියක් නැති කෙනෙක් නම් ඒ පුජ්‍යලය ඇති කරගන්න සමාධිය දියුණු කරන්න බැරි වෙනවා. සමාධියක් නැති කෙනෙකුට සමාධිය දියුණු කරන්න බැරි වෙනවා මේ වගේ පුද්ගලයා ඇසුරු කරන්න ගියාම. අර්පණාව කියන උතුම් ධාන මට්ටම තියෙන කෙනෙකුට ඒක නැති වෙන්න පුළුවන් මේ පුද්ගලයා ආශ්‍රය කිරීම නිසා. උපචාර මට්ටමේ හිටියනම් ඒක නැති වෙනවා. අර්පණා මට්ටමේ හිටියනම් ඒකත් නැති වෙනවා. මේ පුද්ගලයා ආශ්‍රය කිරීම නිසා. අන්න ඒ නිසා අසමාහිත පුද්ගල පරිවර්ජනතා තමන්ට ගැලපෙන්නේ නැති නිවන් මඟට බැහැලා නැති පුද්ගලයන් හැම වෙලාවෙම වර්ජනය කරන්න කියලා දේශනා කළා මේ தත්වයෙන් දියුණු කරගෙන ඉස්සරහට යන්න නම් ඊළඟට සඳහන් කරනවා තමසිත නැත්නම් සමාහිත පුද්ගල සේවනතා මොකද මේ සමාහිත පුද්ගල සේවනතා සමාධිය ඇති පුද්ගලයන් සේවනය කරන්න කියලා සඳහන් කරනවා ඉස්සල්ලා කිව්වා සමාධිය නැති පුද්ගලයන් අතරින්න දැන් කියනවා සමාධිය ඇති පුද්ගලයෝ නිවනට බැහැගත් මිනිස්සු ආශ්‍රය කරන්න කියලා එහෙම සඳහන් කළේ කොහොමයිද? නිතරම මොවුන් සමග ඉන්න කියන එක නෙමෙයි. මේ මේ සමාහිත පුද්ගල සේවනතා කියලා කියන්නේ මේ නිවනට බැහැගත් මිනිස්සුත් එක්ක හැම වෙලාවෙම ඉන්න කියන එක හැම වෙලාවෙම ඉන්න කියන එක නෙමෙයි. කොහොමද? නෙක්කම්ම පටිපන්නාන නෙක්කම්ම ප්‍රතිපදාවට පිවිසි යම් සමාධියක් සහිත පුද්ගලයන් සුදුසු කාලයේදී ගිහිල්ලා මුණ ගැහෙනවා නෙක්ඛම්ම ප්‍රතිපදාවට පිවිසි කියලා කියන්නේ සසරේ නික්මෙන මගට බැස්ස. සමාධියට සමවදින පුද්ගලයන් කියලා කියන්නේ ඒ ಗುಣධර්ම වල නිරන්තරයෙන් හැසිරෙන පුද්ගලයන් සුදුසු වෙලාවට හොයාගෙන ගිහින් මුණ ගැහෙනවා. එතකොට නුසුදුසු වෙලාවකුත් තියෙනවද මුණ ගැහෙන්න? නුසුදුසු වෙලාවකුත් තියෙනවා. ඒ අය වන භාවනා කරන වෙලාවල් තියෙන පුළුවන්. ඒ අය ධර්ම සාකච්ඡා කරන වෙලාවල් තියෙන පුළුවන්. ඒ අය පොත පොතක් කියව ගන්න වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි කියොත් ඒගොල්ලන්ට ඒක බාධාවක්. ඒ අයටත් බාධාවක් නොවි මගේ වැඩවලටත් බාධාවක් නොකරගෙන සුදුසු වෙලාව බලලා ගිහිල්ලා මෙන්න මේ සමාධිගත හිත් තියන අය මුණ ගැහෙන්න නැත්නම් නිවරට බැහැගත් අය මුණ ගැහෙන්න කියලා සඳහන් කරනවා. Tamante විවේකයේ ඇති අන් අයට කරදරයක් නැති වෙලාවක මුණ ගැහෙන්න කියලායි සඳහන් කරන්නේ. එතකොට සඳහන් කරනවා Tamanට ප්‍රයෝජනයක් ලබා ගැනීම පිණිස මේ සමාධිය සහිත පුද්ගලයාව සේවනය කරන්න. Tamanට ප්‍රයෝජනයක් ලබා ගැනීම සඳහාම මේ පුද්ගලයා සේවනය කරන්න කියලා සඳහන් කරනවා. තදදි මුක්තතා. එතකොට තදදි මුක්තතා. සමාධියට ගරු කරන්න කියලා සඳහන් කරනවා. කවදාවත් සමාධිය විවේචනය කරන්න එපා. සමාධියට ගරු කරන්න. කොහොමද සමාධියට ගරු කරන්නේ? ඔය භාවනාව කරලා වැඩක් නැහැ. දැන් දැන් ඕනේ නැහැ පස්සේ කරනවා. අන්න එහෙම කියලා කවදාව සමාධියට අගෞරව කරන්න යන්න එපා. සමාධියට කරු කරන්න ඕනේ. කොහොමද සමාධියට කරු කරන්න කියේ? ලබාගත් මනුස්ස ජීවිතේ සුදුසුම දෙයක් කරනවා කියලා හිතේ සතුටක් ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනාව කියන එක මේ ලබාගත් මනුස්ස ජීවිතෙන් කරන්න තියෙන සුදුසුම වැඩක්. මං මේ සුදුසුම වැඩේ කරන කෙනෙක් කියලා හිතේ හැම වෙලාවෙම සතුට ඇති කරගන්න ඕනේ. සමාධියට නිග්‍රහ කරන්නේ නැතුව හැම වෙලාවෙම සමාධියට ගරු කරන්න කිව්වේ ඒකයි. සමාධිය දෙසට නැමෙන්න ඕනේ කියලා සඳහන් කළා. සමාධිය දෙසට නැමෙන්න ඕනේ. සමාධිය දෙසට යොමු වෙන්න ඕනේ. සමාධියට බර වෙන්න ඕනේ කියලා කාරණා තුනක් පැහැදිලි කරනවා. ඊළඟට සඳහන් කළා නිරන්තරයෙන් තමන් කල්පනා කළ යුතුයි අද දවසේ කටයුතු සමාධියට කොච්චර හිතවත්ද මම අද දවසේ කරපු කටයුතු මගේ සමාධියට කොච්චර හිතවත් වුණාද මේ කටයුතු මගේ සමාධියට කොච්චර වටිනවද මේ කටයුතු මම අද කරපු දේවල් මගේ සමාධිය ඈත් වෙන දේවල්ද මම කළේ ඒ නිසා මේ සමාධිය කැඩෙන්නේ බිඳෙන්නේ ඒ කියන්නේ ඒ වාගේ කුජලේ ආශ්‍රය කළා නම් ඒ වාගේ තැන්වලට ගියා නම් ඒ වාගේ දර්ශන දිහා බැලුවා නම් ඒක මගේ සමාධියට කොච්චර හානි කරයිද කියන කාරණාව කල්පනා කරන්න කියලා නිතරම. ඊළඟට ලැබෙන වෙලාවෙන් මට සමාධියේ කොයිතරම් වෙලාවක් ගත හැකිද? මට මේ ලැබෙන අවස්ථාවේ සමාධියට යොමු වෙන්න පුළුවන් කාලය කොච්චරද කියලා කල්පනා කරන්න කිව්වා. ඊළඟට ආනාපාන සතිය කරන්න බැරි නමුත් මෛත්‍රී කළ හැකිද? ඒ කියන්නේ මට දැන් දවසේ ලැබෙන ඊඩ විවේක වෙලාවල් තියෙනවා මම එදිනෙදා වැඩ කරනකොට. කෑම කාලා පැය භාගයක් කමාරක් රැකියාවට යනවා නම් කෑම කාලා පැය භාගයක් කමාරක් විවේකයක් තියෙනවා. තවත් විවේකීව ඒක තමන්ගේ රැකියාවේ ආසනය ළඟ වාඩි වෙලා ඉන්නකොට තමන් මුණ ගැහෙන්න කිසිම පුද්ගලයෙක් තාම ආවේ නැහැ. නමුත් මේ පුද්ගලයා එනකම්ම මම නිකන් ඉන්නේ. ඒ වෙලාවට මට මොකද්ද යොදා ගන්න පුළුවන් භාවනා ක්‍රමය. ආනාපාන සතිය නම් බැරි වෙයි. නමුත් කල්පනා කරලා ඒ වෙනවට කරන්න පුළුවන් මොකද්ද? මෛත්‍රී කරන්න පුළුවන්ද මට? කල්පනා කරලා බලනවා. මට මේ ආසනයේ මෙහෙම මෛත්‍රී වඩන්න පුළුවන් නම් මට ඒක කරන්න පුළුවන්. මට ඉරියාපතේ දියුණු කරන්න පුළුවන්ද? මගේ ඇහෙන් දකින දේ දිහා හරියට බලලා කනට ඇහෙන දේ හරියට කන යොමු කරලා ආගෙන ඉඳලා මට ඉරියාපතයක් දියුණු කරන්න පුළුවන්ද? එහෙම මට මොකද්ද මේ වෙලාවේ කරන්න පුළුවන් දේ? මේ නිකන් අලිය මාර්ගේ කාලය ගත කරන්නේ නෑ. කරන්න පුළුවන් දේ හොයාගන්න හොයාගන්න කියලා දේශනා කළා. එහෙම ඊළඟට සඳහන් කළා මේ කඳු බෑවුමක ඉන්නවා වගේ. කඳු බෑවුමක ඉන්න කෙනාට මොකද්ද පේන්නේ? එයාට පේන්නේ පල්ලෙහාට තියෙන පල්ලම පැත්තමයි එයාට පේන්නේ. අන්න ඒ නිසා සඳහන් කරලා කඳු බෑවුමක ඉන්න කෙනෙක් වගේ පල්ලෙහා දෙසට බලන්න ඕනේ. කඳු බෑවුමක ඉන්න කෙනා පහළ බලනවා වගේ හැම වෙලාවෙම මේ පහළ පැත්ත බලන්න ඕනේ. මං ඉන්නේ ඉහළ තැනක. පහළ පැත්ත හැම වෙලාවෙම බලන්න. ඒ නිසා සඳහන් කළා යම් යම් ඇලයක් යමුවක් බරවීමක් තියෙනවා නම් ඒක පහළටම යෙදෙන්න ඕන කියන කාරණාව. මම යොමු වෙලා ඉන්නවනම් ඇලයකට ඉන්නවනම් බර වෙලා ඉන්නවනම් මේ කන්ද උඩේ ඉන්නකොට ඒක පහළටම යොමු වෙලා තියෙන්නේ පහළටමයි බර වෙලා තියෙන්නේ පහළටම යල වෙලා තියෙන්නේ. ඒ වගේ හිටගෙන ඉඳගෙන ඇවිදිනකොට ඇල වෙලා ඉන්නකොට ගමන් යනකොට කතා කරන විට ආහාර ගන්න විට ඒ ඒ පුද්ගලයාට හිතන්න මතන්ඩ වඩන්න පුළුවන් සුදුසු සුදුසු ශරීර කෘත්‍ය කරන වෙලාවට හැම වෙලාවෙකම සමාධිය වඩන්නේ කොහොමද? සමාධියට බර වෙන්නේ කොහොමද? කියන කරුණ නිතරම කල්පනා කරන්න. කන්දක් උඩ ඉන්න කුජලයකට හැම වෙලාවෙම පේන්නේ බෑවුමින් ඉන්න කෙනාට පල්ලැහැමයි. පල්ලැහැමයි. අන්න ඒ වාගේ තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු වලදී ඉඳගෙන ඉන්නකොට, හිටගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිදිනකොට, කෑම කනකොට, ශරීර කෘත්‍ය කරන වෙලාවට මට මොකද්ද මේ සමාධිය වෙනුවෙන් යොදා ගන්න පුළුවන් වැඩේ? භාවනා කරන වෙලාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ආහාර ගන්න වෙලාවට ඒක භාවනාවක් කරන්න පුළුවන්. ආහාර ගන්නවා, ආහාර හපනවා, ආහාර ගිලිනවා. හොඳ භාවනාවක් කරන්න පුළුවන්. එතකොට නිදාගෙන ඉන්නකොටත් නිින්ද යනකම් භාවනාවක් කරන්න පුළුවන්. ඇවිදිනකොට සක්මනක් යොදා ගන්න පුළුවන්. මොකද අපි සක්මන දන්නවනේ භාග්‍යතුන් වහන්සේගේ සක්මන මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේගේ සක්මන පියවි ගමන. පියවර මයින් එක පියවරෙන් පියවර අපි හිමීට හිමීට අඩිය කියන එක නෙමෙයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සක්මන. අපි වඩා හයියෙන් යන්නේ නැතුව හිතා එමින් යන්නෙත් නැතුව සාමාන්‍යයෙන් ඇවිදින පියවි ගමන. ඒක තමයි වාග්යතුන් වහන්සේ අගය කරපු සක්මන. එහෙනම් මේ ඇවිදිනකොට ඒ සක්මන එක යොදා ගන්න පුළුවන්. අපි ව්‍යායාම සඳහා ඇවිදිනවා වෙන්න පුළුවන්. ඒ ඇවිදිනකොට අපිට අපූර්වට අපූර්වට සක්මන යොදා ගන්න පුළුවන්. සමාධියට යන්න පුළුවන් හොඳ ක්‍රමයක්. ඉතින් මේක දිනුනොත් සඳහන් කරනවා මහා ඝන අවුවක ගියොත් මේ සක්මන හරියට වැඩුණොත් එයාට යවුව දැනෙන්නේ නැහැ කියලා. Taman හරියට නිකන් අර වායු සමීකරණය කරපු වාහනේ කියන සුවය දැනෙන්න පටන් ගන්නවා කියලා සඳහන් කළා. මේ සක්මන හරියට වැඩෙන්න පටන් ගත්තොත්. අවුව දැනෙන්නේ නැතුව යනවා. ගමනේ දුර දැනෙන්නේ නැතුව යනවා. මේ නිසා ඇවිදින වෙලාවට ඒක සමාධිය සඳහා හේතු කරගන්න පුළුවන්කම තියෙනවා. වාඩි වෙලා ඉන්නකොටත් ඒක යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වාගේ හැම වෙලාවෙම සමාගයේ සමාධිය දියුණු කරගන්න අවශ්‍ය වැඩකටම යෙදෙන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාගේ මේ භාවනා මාර්ගය දිනෙන් දින දිනෙන් දින දියුණු වෙන මාර්ගයක් බවට පත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා. එහෙමනම් අද ධර්ම දේශනාවට තියෙන කාලය අපි මෙතනින් නිවා කරනවා කාලය අවසන් වෙලා තියෙන නිසා අද දවසේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා සියලු දෙනාම රැස් කරගත් කුසල ස්කන්ධයන් අනන්තය අප්‍රමාණයි. අදත් සුපුරුදු විදිහටම ධර්ම දේශනාවේ දායකත්වයේ අපේ දීපලාල් විජේරත්න මැතිතුමා ඒ වගේම මැතිණිය දූ දරුවන් විසින් තමයි දරන්ට යෙදෙන්නේ. එයින් රැස් කරගත් උතුම් කුසල් මේ දෙදෙනාගේ නම් දෙදෙනා ප්‍රාප්තියටපත් වුණ ආදරණීය දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන්නත් සුජීවත්ව ඉන්න මෑණියන්ට නිදුක් බව නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නත් දූපුතුන්ට රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමි. ඒ අයගේ ජීවිතවලට කවදාවත් පාප මිත්‍රයන් ළඟා නොවෙන්නත්, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ලැබමින් දූ දරුවන් සසරින් එතර කරවන්නත් මේ කුසල් හේතු වෙන්න ප්‍රාර්ථනා කරන් ආශිර්වාද කරන එක තමයි මේ පින්කමේ ප්‍රධාන ආරම්භය. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන මේ ලොකු කුඩා ඔබ සියලු දෙනාටම සසරින් මිදෙන්න මාර්ගය සඳහන් කරන එකක් සද්ධර්මයේ ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් භාවනා කමටහන දියුණු කරගනිමින් වහවහ සසරින් එතර යන මාර්ගය දියුණු කරගන්න මම් පෙත් සලස්වන්නත් මහත් වූ වෑයමකින් මහත් වූ පරිශ්‍රමයකින් ඊ타ම කැමැත්තෙන් අප්‍රමාණ වීර්යයෙන් මේ ධර්ම දේශනා මාලාව මේ බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ විසිරුවා හරින්න මේ දායක පිරිස කටයුතු කරනවා. ඒ බොහෝම අනුකම්පාවෙන් දයාවෙන් කරුණාවෙන් එන සද්ධර්ම ශ්‍රවණය කරන ඒ හැම කෙනෙකුටම නිවන් මඟ විවර වේවා කියන උතුම් ප්‍රාර්ථනාවයි.